ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද සිංහල Hindu අලුත් අවුරුදු දවසේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් විකාශනය කරනු ලබන ධර්ම දේශනාවකට සවන් දෙන්න සූදානම්ව සිටින්නේ මේ පින්වතුන් අද දින විශේෂ දිනයක් වශයෙන් ඒ දායකත්වයේ දරූ පින්වතුන් සහ ගුවන් විදුලියෙන් ධර්ම ශ්‍රවණය කරන සෑම පින්වතුන්ම තමන්ගේ ජීවිතයට බුදුහාමුදුරෝ දේශනා කරපු දහම් පණිවිඩයක් ලබා ගන්න උත්සාහ කරන වේලාවක්. අපි අද විශේෂ වූ දවසක් නිසාවෙන් ඒ දවස සම්බන්ධව යෙදිලා තියෙන මතිමතාන්තර පිළිගැනීම් විශ්වාස සම්බන්ධවත් යම්කිසි විදිහක දැනුවත් වීමක් අවශ්‍ය වෙනවා අද දවසේ පෙන්눔 කරන්න යන සූත්‍ර ධර්මයේ තේරුම් ගන්න අපි හැමෝම දන්නවා වර්ෂයකට වතාවක් උදා වෙන විශේෂ දවසක් අද. මේ විශේෂ දවස ලැබෙන්නේ සූර්යා අනුව. අපි සිංහල Hindu අලුත් අවුරුද්ද සූර්ය මංගල්‍යය කියලා හඳුන්වනවා. සූර්ය මංගල්‍යය කියලා හඳුන්වන්නේ මේ සූර්යා සමග හිරු සමග සම්බන්ධයක් තියෙන නිසා වෙයි. කවුරුත් මේ පින්වතුන් දන්නවා අපිට මේ අලුත් අවුරුද්දක් උදා වෙන්නේ හිරු නැත්තම් සූර්යයා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට පැමිණීම හේතුවෙන් සමහර විට හුඟක් පින්වතුන් දන්නේ මේ මේ මීන රාශිය මේෂ රාශිය කියන මේ රාශි නම් කරන්න සමහර විට අහලා තියෙනවා මේක ආකාරයෙන් ලග්න වලට යෙදෙන්නේ මේ රාශි ටිකයි. මෙතෙන්දී අපි ටිකක් දුරට තේරුම් ගන්න ඕනේ මේ විදිහට මේ සූර්යාගේ මීන රාශියේ ඉඳලා මේෂ රාශියකට සංක්‍රමණය වෙනවා කියන්නේ මොන වගේ කාරණයක්ද? මේ සඳහා අපි සලකා බැලුවොත් මේ මනුස්ස වර්ගයාගේ ඊට අතීතයේ ඉඳලා මේ පොළවේ ජීවත් වෙන ගමන්ම මේ අద్భుත වස්තු දෙකක් වන හිරු හා සඳු ගැන සොයා බැලීම් සිදු කරලා තියෙනවා. මේ සොයා බැලීම් වල ඒගොල්ලන්ට ලැබිච්ච ප්‍රතිඵල තමයි මේ සූර්යයා එක තැනක පවතින්නේ නැති බව. ඒ වගේම චන්ද්‍රයාත් එක තැනක පවතින්නේ නැති බව. සූර්යයා හා චන්ද්‍රයා ගමන් කරන බව. මේ ගමන් කිරීම සම්බන්ධව සොයා බැලීම් සිදු කරපු අපේ මුතුන් මිත්තෝ අනාදිමත් කාලයක ඉඳලා දැකපු ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. සූර්යයා යම්කිසි විදිහක මාර්ගයක ගමන් කරනවා. ඒ ගමන් මාර්ගය හඳුනා ගැනීමට අපහසුයි. හේතුව හිස් අවකාශයක් තුලයි මේ ගමන සිදු මේ හිස් අවකාශයක් තුල සිදුවෙන ගමන තව තවත් සොයා බැලීම උද මිනිස්යාට අවබෝධ කරගන්න පුළුවන් වුණා මේ සූර්යාගේ ගමන් මාර්ගය ගමන පහ වුණාට පස්සේ සූර්යාට ඈතින් පේන සලකුණු වගේක්. ඒ සලකුණු වලට කියනවා අපි තාරකා කියලා. සූර්යා විශාල වශයෙන් ලොකුවට පේනවා. සූර්යාගේ ගමන් මාර්ගය පහු වෙනකොට ඒ පිටිපස්සෙන් හුඟක් ඈත තාරකා පේන්න පටන් ගත්තා. ඒ පේන තාරකා ටික මිනිස්සු හඳුනගන්න මහන්සි වුණා. මේ හඳුනා ගැනීමේදී මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් වුණා සූර්යා එහෙමනම් රවුම් ආකාර වක්‍රාකාර ගමනක යෙදෙනවා. මේ ගමන කාලයකදී සම්පූර්ණ ගමන් මාර්ගය අවසන් කරනවා. නැවත අලුත් ගමන් මාර්ගයක් පටන් ගන්නවා. දැන් මෙන්න මේ විදිහේ අත්දැකීම් ලැබුණාට පස්සේ මේ සූර්යාගේ ගමන ගැන හෙව්වම ඒ ගමනේ තියෙන මගසලකුණු විදිහට දැක්කේ කුමක්ද? ඊතා ඈත ප්‍රදේශයක තියෙන තාරකායි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි පෘථිවියේ ඉන්න වෙලාවක සූර්යා හරහා අනුමාන ඉරක් ගැහුවොත් ඒ අවකාශයේ පෘථිවියේ ඉඳලා සූර්යාට ඒ ඉර තියෙනවා සූර්යා පසු කරගෙනත් මේ ඉරට තියෙනවා කියලා විශ්වාස කරොත් ඒ ඉර අවසාන වෙන්නේ තරුපන්තියකින් නැත්නම් තාරකාවලින් මෙන්න මේ තාරකා පද්ධතිය දැකපු අපේ අතීත මිනිස්යන් මේ තාරකාවල විශේෂ ගුණ හේවුවා. ඒ ගුණ හොයනකොට ඒගොල්ලන්ට අවබෝධ වුණේ සූර්යා වක්‍රාකාර රවුම් ආකාර ගමනක යෙදෙනවා. ඒ ගමනක යෙදෙනකොට ඒ රවුම තුල තාරකා පන්ති 12ක් අවසාන කරනවා. මෙන්න මේ තාරකා පන්ති හඳුන්වනකොට ඒ හඳුනගෙන තියෙන්නේ තාරකා කීපයක් එකතු වෙලා ඇති වෙන ඉරියොලින් යා කරපුවාම ලැබෙන රූපය අනුවයි. එළුවෙක්ගේ රූපයක් විදිහට පේන මේෂ රාශිය ඉස්සෙල්ලම හඳුනගත්තා. ඒ වගේම වෘෂභ කියන ගවයෙක්ගේ රූපයේ තියෙන තාරකා පන්තියත් හඳුනගත්තා. මෙහෙම මෙහෙම තාරකා පන්ති මේෂ උෂභ මිතුන කටක සිංහ කන්‍යා තුලා උස්තික ධනු මකර කුම්භ මීන කියලා තාරකා පන්ති 12ක් අතීත මිනිස්සු හඳුනගෙන තිබුණා. මේ තාරකා පන්ති 12 නම් කරා රාශි කියලා. දැන් මෙන්න මේ රාශිය වල තමයි එහෙමනම් මේ සූර්යාගේ ගමන් මාර්ගයේ විස්තර කරන්න තියෙන මඟ සලකුණු තියෙනවා. සූර්යා හා පෘථිවිය අතරත් හිස් අවකාශයේ සූර්යා හා තාරකා අතරත් තියෙන හිස් අවකාශයේ. නමුත් මේ ඈත තියෙන තාරකා අණුව සූර්යාගේ ගමන විස්තර කරා මේකෙන් අපිට ලැබුණා පළවෙනි රාශිය මේෂ රාශිය අවසාන රාශිය මීන රාශිය දැන් මේ පින්වතුන් මේ උදා කරගෙන තියෙන්නේ තමන්ගේ ජීවිතයේදී එක් දවසක් මේ සූර්යා විසින් මීන රාශියෙන් මේෂ රාශියට හුවමාරු සංක්‍රමණය වෙන සංක්‍රාන්ති අවස්ථාවක් විදිහටයි. දැන් මේ විදිහට ගියාම පින්වතුනි මීට වැඩිය අපේ මිනිස්සු සොයා බැලුවා මේ ගැන. මේ සූර්යයා රවුමක් දිගේ යන්නේ ඊට අමතරව තව ග්‍රහයෝ 7 දෙනෙක් විතර හොයාගෙන තිබුණා. චන්ද්‍රයත් එක්ක. දැන් මේ ග්‍රහ පද්ධතියේ දිගින් දිගටම මෙහෙම චරණයක් නැත්නම් මේ හිස් අවකාශයේ ගමන් කිරීමක් සිදු කරනවා කියලා දැනගත්තා. දැනගෙන මේ ගමන් මාර්ගයයි මේ ජීවිතය ගත කරන මිනිස්සුයි අතර සම්බන්ධයේ ඊගාවට සංසන්දනය කරන්න පටන් ගත්තා. ඒ සංසන්දනය කරනකොට විශේෂයෙන්ම හොයාගත්තේ දැන් බලන්න එක අවුරුද්දක් කියලා අපි දින 365ක් ගණන් කරනවා ඒ 300 දින 365 ලැබෙන්නේ සූර්යා මීන රාශියේ ඉඳලා නැවත මේෂ රාශියට නැත්නම් මේෂ රාශියේ ඉඳලා නැවත රවුමක් ගිහිල්ලා මීන රාශිය පහු කරලා නැවත මේෂ රාශියට පැමිණෙන එක. එතකොට මෙතෙන්දී අපිට මුලින්ම මේ ගණනය කිරීම නැත්නම් මේ සොයා බැලීම අතර ඒකට සුදුසු වාග් මාලාවක් ආවා. ඒව වර්තමානයේ අපි භාවිතා කරනවා. ලොකුම දේ තමයි කෝණය කියන වචනේ. එතකොට එක රාශියක කෝණයක් කියලා කියනවා. දැන් එහෙම කෝණ කියන වචනේ අපේ භාෂාවට ඇතුළත් වුණා. ඒ වගේ මේ රාශියේ වගේ මනින්ද යනකොට අංශක කියන වචනයක් අපිට ආවා. ඒකට අංශක වලින් මනින්නේ මේ කුඩා දරුවෝ පවා දන්නවා තමන්ගේ කවකට පෙට්ටියේ තියෙන කෝණමානය කියලා එකක්. ඒකේ තියෙන අංශක. මේකෙන් මනින්නේ මේ කෝණයක්. ඉරි රේඛා දෙකක් අතර යම්කිසි වෙනස්කමක් පරතරය මනින ක්‍රමය. දැන් මේ විදිහට මේ අංශකය කියන වචනේ එතකොට මේ සූර්යාගේ ගමනින් හින්දා අතීත මිනිස්සු ඇති කරගත්තේ වචනයක්. මේ අංශකය තව දුරටත් බෙදලා පසු කාලීන මිනිස්සු මීට වැඩිය මේ සූර්යා මිනිස්යා අතර සත්වයා අතර සම්බන්ධය හොයන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ අංශකය කියන දෙය වෙනස් කරන්න පටන් ගත්තා. මේක තව කුඩා කරා. සාමාන්‍ය එක රවුමක අංශක 360ක් තියෙනවා කියන එක අපි දන්නවා දැන්. එහෙනම් සූර්යයා එක රාශියක යනකොට අංශක 30යි තියෙන්නේ. 360 12 බෙදුවා වෙන ගණන. ඊට පස්සේ තව ටිකක් මේ බෙදලා අතීතය තමන්ගේ ජීවිතවලට මේ උදව් කරගන්න මහන්සි වුණා. එක අංශකය තව බෙදුවා 60කට. එතකොට අපි අහලා තිනවා කලාව කියලා කියනවා. මේ කලාව කියන එක නැවත 60කට බෙදෙනවා. විකලාව කියලා කියනවා. එතකොට අංශකය 60ට බෙදුවම කලාව කලාව 60ට බෙදුවම විකලාව. දැන් ඊට පස්සේ පින්වතුනි තව මේ ජ්‍යොතිෂය සම්බන්ධව නැත්නම් මේ සූර්යාගේ ග්‍රහයන්ගේ ගමන් මාර්ගයේ සම්බන්ධව තව ගැඹුරු බෙදීම් ඉස්සර මිනිස්සේ සිදු කරලා තියෙනවා. ඒක තමයි විකලාවත් හටට බෙදෙනවා. මේකට කියනවා නාඩිය කියලා. මේ නාඩිය කියන වචනේ විශේෂ වචනයක්. නාඩිය කියන වචනයත් එක්ක මේ පින්වතුන් අහලා තියෙනවා එකක් තමයි ජ්‍යොතිෂයේ තියෙන නාඩි වාක්‍ය කියන වචනය. ඊළඟට තව තම තමන්ගේ ජීවිත සම්බන්ධවත් තියෙන නාඩිය කියලා වචනය. ඒතර නාඩිය කියන්නේ මෙන්න මේ අංශකයක් 60ට බෙදලා ඒක කොටසක් නැවත 60ට බෙදලා ඒ කොටසක් නැවත 60ට බෙදුවම ලැබෙන ඊතා කුඩා කෝණය. මේ කෝණයෙන් කියන්නේ කුමක්ද? සූර්යාගේ ගමන් කරන අඩුම කාලයක්. එහෙනම් සූර්යාගේ ගමන් මගේ සටහන් කරන්න පුළුවන් පුංචිම කොටස කියලා. දැන් අපි නාඩිය කියලා කියනවා නාඩි අල්ලනවා හෘද ස්පන්දනයට. එතකොට අතීත මිනිස්සු කොහොම හරි සෑගෙන තියෙනවා මේ වර්තමානයේ ජීවත් වෙන හැමදාම ජීවත් වෙන මිනිස්යන්ගේ හෘද ස්පන්දනය ඒ වගේම ආස්වාස පාස්වාසයයි මේ සූර්යාගේ ගමනයි අතර සම්බන්ධය. ඒ කියන්නේ අපේ හෘද ස්පන්දනයක කාල සීමාව සූර්යාගේ නාඩියක් දුර ගමන් කරන කාලයට සමානයි. මේක අතීත මම හිතන්නේ බුදුහාමුදුරන්ගේ කාලයටත් පෙර වෙන්න ඕනේ සොයාගෙන තියෙනවා. මේ සම්බන්ධව විශාල පොත්පත් තියෙනවා ඉන්දියාවේ මේ සූර්යාගේ ගමන් මාර්ගය සූර්ය අනුග්‍රහයන්ගේ ගමන් මාර්ගය ඒ වගේම මේ සූර්යාගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව තියෙන සියලුම තොරතුරු ඇතුළත් ග්‍රන්ථ තියෙනවා මේ චලිතයේ සම්බන්ධව ප්‍රසිද්ධ වූ දෙයක් තමයි අපේ ලංකාවේ වුණත් අද දීප්තෙම හදන්නේ මේ සූර්ය සිද්ධාන්ත කියන වටිනා පොතක් අනුවයි. එතකොට මෙවැනි දියුණු තත්වයකට මිනිස්සු මේ භෞතික වශයෙන් ආවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ අද දවසේ මේ සූර්ය මංගල්‍ය සම්බන්ධවත් තොරතුරු ටිකක් දැනගෙන බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරපු මීට සම්බන්ධ ධර්මයේ කුමක්ද කියලා වටහා ගන්නයි. දැන් බලන්න පින්වතුන් එතකොට මේ සූර්යාගේ ගමන නිසාවෙන් අපිට ලැබිලා තියෙනවා කාලය කියන දේ. ඒතර සූර්යයා නැතුව කාලයක් ඇති වෙන්නේ ඒ වගේම මේ ලෝකයේ සියලුම ශිෂ්ට සමාජවල දින 7ක් සතියක් කියලා කියනවා. ඒ වගේම සති 4ක් මාසයක් කියලා කියනවා. එතකොට මේ මාසය කියන්නේ සූර්යයා එක රාශියක ගමන් කරන කාලයයි. එතකොට දිනයක් නම් කරන්න දීලා තියෙන සූර්යයා සමග ඉන්න අනිකුත් ග්‍රහ මණ්ඩලයට එක එක දිනය දීලා සතියට දින හතක් කියලා ගන්නේ ඒ ග්‍රහයන්ට දීපු නාම. උදාහරණයක් විදිහට ඉරිදා සතියේ ආරම්භක දවස. මේක සූර්යයාට අයිති හින්දා හිරු දින කියනවා. සඳුදා මේ චන්ද්‍රයාට අයිති හින්දා සඳු දින කියනවා. ඒ වගේම අඟහරුවාදා කුජට අයිති හින්දා අඟහරුවට අයිති හින්දා අඟහරු ආදා කියනවා. එතකොට මේ බෙදීම් පින්වතුනි ශිෂ්ට සම්පන්න සියලුම වැසියන් මේ ග්‍රහය හත් දෙනාගේ නම් තමයි මේ සතියේ දිනවලට දාගෙන තියෙන්නේ. අපි ලංකාවේ සිංහලයන් විදිහට සිංහල භාෂාවෙත් මේකම යදලා තියෙනවා. අනිකුත් භාෂාවල මේ ආකාරයටයි යෙදෙන්නේ. එහෙනම් මේ දිනය කාලය පැය තත්පර විනාඩිය අවසානයේ නාඩිය මේ සෑම එකක් මෙහෙනම් සූර්ය ගමනේ හින්දා ඇතිවෙච්චි ඵල ටික. ඒ සම්බන්ධව ඇති කරගත්ත දැනුම් ටික. ඒ වගේම පණවා ගත්තේ ටික. මේ සම්බන්ධව මෙහෙම කටයුතු කරනකොට දැන් බුදුහාමුදුරුවන්ට මෙන්න මේ වගේ පැහැදිලි කිරීමක් ධර්මයේදී සිදු කරන්න සිදු වුණා. මේ මිනිස්සයෝ පසුව විශ්වාස කරන්න පටන් ගත්තා මේ සූර්යාගෙන් හැම දෙයක්ම ලැබෙන නිසා වෙන්නේ. උෂ්ණත්වය, සීතල, ආලෝකය, පැවැත්ම, ඒ වගේම සියලුම මේ සත්ව ශාකවලට අවශ්‍ය දේවල් සූර්යාගෙන් ලැබෙන නිසා මේ සූර්යා හා අනිකුත් ග්‍රහයෝ යම්කිසි විදිහක බලගත් කට්ටියක්. දේවත්වයක් දරන ආත්ම ශක්තියක් තියෙන ආත්මයක් තියෙන විශේෂ කට්ටියක් කියලා මේ ස්වභාවික වස්තු මිනිස්සු විශ්වාස කරා. මේ විශ්වාස කිරීම හේතුවෙන් අද වුණත් මේ පින්වතුන්ට කොයිතරම් දුරට මේවා විශ්වාසද කියන එක බලන්න ඕනේ. પરම්පරාවෙන් කොච්චර දුරට මේ විශ්වාස ගෙනල්ලා තියෙද? දැන් අපි වුණත් බලන්න අපිට යම්කිසි විදිහක <clears throat> කරදරකාරී ස්වરૂපයක් ආපුවම ජීවිතේ ඒ කරදරකාරී ස්වરૂපයට ජ්‍යොතිෂ විද්‍යාවෙන් කියනවා මේ කරදරයට බලපාන්නේ සෙනසුරු ග්‍රහය නැත්නම් රාහු ග්‍රහය නැත්නම් අඟහරු ග්‍රහය ආදී වශයෙන් මේ ග්‍රහය ටිකක් නම් කරනවා මේ ග්‍රහය ටිකක් නම් කරගත්තේ ඇයි අපි ඇත්තටම ග්‍රහයන්ට අපිට කරදර කරන්න බෑ අපිට හොඳ කරන්නත් බෑ නමුත් අපේ පැවැත්ම අපේ ජීවය සම්බන්ධව මේ ලෝකයේ පැවැත්ම සම්බන්ධව මේ ග්‍රහයන්ගෙන් නැත්නම් මේ සූර්යය හා අනිකුත් ග්‍රහ චලිතය සම්බන්ධව යම්සි දෙයක් සිදු වෙනවා. මෙන්න මේ දෙය බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ ලෝකයේ මේ සත්‍යයේ පැවැත්ම සිදුවෙන්ද කාරණා ධර්මතා පහක් තියෙනවා. ඒ ධර්මතා පහෙන් එකක් තමයි ඊර්තු නියාමය. දෙවෙනි එක බීජ නියාම කම්ම නියාම චිත්ත නියාම ධම්ම නියාම මෙන්න මේ නියාම ධර්ම පහ අනුවයි මේ සංසාරගත සත්‍යයා මේ සංසාරයේ ඉදිරියට ඇදෙන්නේ එතකොට මේ සූර්යා හා අනිකුත් ග්‍රහය ගත්තම මේ ඍතු නියාමයට අයිති. සූර්යාගේ ගමනක්, චන්ද්‍රයාගේ ගමනක්, අනිකුත් ග්‍රහයන්ගේ ගමනක් ඍතු නියාමයට අයිති. ඒ වගේ මේ ඍතුවට බලපෑම් කරන්න බලපෑම් කරන ස්වභාවය මේ ග්‍රහයන්ගේ තියෙන. නමුත් දැන් මේ පින්වතුන් දැනගන්න ඕන මෙන්න මේ කාරණය. දැන් මේ පින්වතුන් අද දවසේ මේ 2016 සිංහල අලුත් අවුරුද්ද නිමා වෙනවා. නැත්නම් මේ අවුරුදු උදාව ඇති වුණා. ඒ අවුරුදු උදාව ඇති වෙනකොට අත් කවුරුත් දන්නවා සූර්යා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට සංක්‍රමණය වුණා කියලා. මිනිස්සු කාට වුණත් ඉගෙන ගන්න පුළුවන් දැනගන්න පුළුවන් මහන්සි වුණොත් මේ සංසිද්ධිය. නමුත් බලන්න පින්වතුනි මේ ග්‍රහයන්ට බලයක් නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. මේ ග්‍රහයෝ කවදාවත් Taman හිතලා මතලා වැඩක් කරන්නේ ඒ කියන්නේ දැන් බලන්න සූර්යයා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට ගියා. දැන් ඉන්නේ මම මේෂ රාශියේ අහවල් අංශකේ. නැත්නම් මං ඉන්නේ අහවල් කලාවේ අහවල් නාඩියේ කියලා සූර්යයාට තේරෙන්නේ නැහැ. සූර්යයා දන්නේ සූර්යයා දන්නේ මම මේෂ රාශියේද දැන් ඉන්නේ මං ඉන්නේ මීන රාශියේද උසබ රාශියේද මේ රාශි ගැන සූර්යයා දන්නේ සූර්යයා කියන්නේ අජීවී වස්තුවක් දැන් එහෙමනම් සූර්යයාට උවමනාවක් තියද මම මේ එළිය දීමෙන් මේ ලෝකයේ සත්වෙ මෙච්චර ජීවත් වෙනවා මගේ එළිය අඩු වුණොත් මගේ ආලෝකය අඩු වුණොත් මෙච්චර සත්තුන්ට විනාශයක් වෙනවා මේ ස්වභාවික සම්පත් මේ විදිහට ඇලදොල ගංගා මුහුද වැස්ස අවුව මම නිසාවෙන් පවතිනවා කියලා දැනුමක් තේරුමක් සූර්යාට නැහැ. එහෙනම් පින්වතුනි සූර්යයා සංස්කාර කියන જાති කරන කෙනෙක් නෙවෙයි. ස්වභාවික වස්තුවක්. සංස්කාරය කියන જાතිය බුදුහාමුදුරුව පෙන්වන්නේ අවිද්‍යාව තියෙන තැනක කෙරෙන දෙයක්. එහෙනම් ස්වභාවික වස්තුවකට අවිද්‍යාව නැහැ. නමුත් අවිද්‍යාව නැත්නම් සංස්කාර කියලා જાතිය සිදු වෙන්නේ සංස්කාර කියන්නේ අනාගත සංසාරයට හේතු භූත වෙන જાතිය. එතකොට අනාගත සංසාරයක් පිළිබඳව හෝ සංසාරයක් හදන එකක් හෝ මේ භෞතික වස්තු වල නැහැ. ඒ නිසා මෙන් බුදුහාමුදුරුවෝ පෙන්වන එක අවස්ථාවක ජාතක පාළියේ නක්කත්ත කියන ජාතක කතාවේ ගාතාවක කිං කරිස්සන්ති තාරකා මේ තාරකා කුමක් කරන්ද ඒ කියන්නේ පින්වතුනි ඒකේ අර්ථය තමයි මේ තාරකා වලට අවිද්‍යාවක් නැහැ මං අනුන්ට යහපතක් කරනවා කියලා සිතුවිලි එන්නේ මම අනුන්ට අයහපතක් කරනවා කියලා සිතුවිලි එන්නේ හැඟීමක් නැහැ. නමුත් අපේ බෞද්ධයෝ මේ වගේ හැඟීම් ඇති කරගන්නවා. සෙනසුරු ග්‍රහය මට අපල කරනවා. ඒ වගේම රාහු ග්‍රහය මට අපල කරනවා, කේතු ග්‍රහය මට අපල කරනවා. කුජ ග්‍රහය මට අපල කරනවා, සඳු අපල කරනවා. ඔය වගේ අදහස් ඇති කරගන්නවා. ඇත්තටම බලන්න පින්වතුනි මෙතන තියෙන වැරද්ද. බුදුහාමුදුරුව පෙන්නුම් කරලා දෙන්නේ පෙන්නුම් කරලා දෙන්නේ මේ ග්‍රහයෙකුට කාටවත් හොඳක් කිරීම හෝ නරකක් කිරීමට කැමැත්තක් ඇති වෙන්න බෑ. ඒ කියන්නේ ග්‍රහයෙකුට 이르දියක් නැහැ. 이르දියක් තියනවා නම් අංග හතරක් පාද හතරක් හරියන්න ඕන. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. එහෙනම් මේ එක ගහක් ගහයකටවත් irdipaada නැහැ. ඒක නිසාෙන් කාටවත් හානියක් කරන්න ඕන කියලාවත් කාටවත් ලාභයක් කරන්න ඕන කියලාවත් මේ ගහයන් තුල හැඟීමක් හෝ මානසික ස්වરૂපයක් හෝ නැහැ. ඒවා ස්වභාවික වස්තුන් විතරයි. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ පෙන්වන මේ ස්වභාවික වස්තුන් වලට කරන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ මේ ඍතු නියාමයකට අනුව පවතින දෙයක් විතරයි ඒකේ සිදුවෙන්නේ. ඒ අනුව හැබැයි මේ ලෝකයේ ජීවය පවතිනවා කියන එක විශේෂ දෙයක්. ජීවය පවතින්න පුළුවන්. දැන් තියෙන පරාත්ම පින්වතුනි බුදුහාමුදුරුවෝ එහෙමනම් මේ ග්‍රහ පූජා ග්‍රහයෝ දේවත්වයෙන් සැලකිල්ල ග්‍රහයෝ පිළිබඳව අවිද්‍යාත්මකව අවිධිමත් දැනුම මේ පින්වතුන්ගේ බෞද්ධකමට හානි වෙන්න පුළුවන්. නමුත් මේ ග්‍රහ පූජාදී දේවල් ග්‍රහයන්ගෙන් අපල වෙනවා කියලා තමන්ගේ මේ නියාම ධර්ම පහෙන් එන කම්ම නියාමහා චිත්ත නියාමහා ධම්ම නියාම විශේෂයෙන් බලපාලා සිදුවෙන යම්කිසි මානසික අතවර වලදී ඒ මානසික අතවර අහක් කරගන්න යම්කිසි විදියකට පුද සිරිත් පවත්වන්න පුළුවන්. ඒකෙන් සිදුවෙන්නේ මානසිකව වැටිච්ච මනස වෙනත් ක්‍රමයකින් නගා හිටවන ක්‍රමයක්. එනිසාවෙන් එවැනි පූජා හොඳ සංසාරයක් හදන්න කෙනෙකුට වැදගත් වෙන්නත් පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ මිනිස්යාට යංකින්චි ආරම්මණං කත්තා දත්තා දානං අමච්චති. මෙහෙම දේශනා කරලා තියෙන එක තැනක මොනවා හරි කමක් නැහැ අරමුණක් අරගෙන හොඳ වැඩ කරන්නේ එතකොට ඒ වගේ අවස්ථාවක් තමයි මේ සිංහල බෞද්ධයන්ට මේ අලුත් අවුරුද්ද. ඒ කියන්නේ මේ අවුරුදු උදාවත් සමග සෑම නිවසකම සෑම ගෙදරකම සෑම සමාජිකයෙක්ම ඒ දින කීපය තුළ තමන්ගේ මානසික වශයෙන් වෙනසක් පෙන්වුම් කරනවා. මේ වෙනස කුමක්ද? නැවත මේ පින්වතුන් කල්පනා කරොත් මේ වෙනස තියෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු අර මංගල සූත්‍රයේ තියෙන මංගල කාරණා විශාල සංඛ්‍යාවක් ලංකාවේ සියලුම බෞද්ධයන් අතර ඇති වෙනවා නම් විශාල සංඛ්‍යාවක් ඇති වෙන්නේ මෙන්න මේ අවුරුදු 1000ක් සමග. ඒ කියන්නේ මංගල කාරණා වශයෙන් විශේෂයෙන්ම තියෙනවා ඥාතීන්ට සංග්‍රහ කිරීම, ඒ වගේම දූපුතුන්ට සංග්‍රහ කිරීම, දෙමාපියන්ට උපස්ථාන කිරීම, වැඩිහිටියන්ට සැලකීම, පිළිය යුත්තම් පිළීම, ඒ වගේම අනිකුත් සියලුම සෑම දෙයකටම තමන්ගෙන් යහපතක් සිදු කරන ආකාරයට මේ මංගල සූත්‍රයේ මංගල කාරණා 38ක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. මේ මංගල කාරණා 38න් එක නිවසක වැඩිම මංගල කාරණා ටිකක් සිදු වෙන දවස හෙව්වොත් ඇත්තටම මෙන්න මේ සිංහල අලුත් අවුරුදු උදාවත් සමග සිදු වෙන්නේ. මේ අලුත් අවුරුදු උදාව එතකොට අපිට බෞද්ධය වශයෙන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිපදින්න වශයෙන් විශේෂ වැදගත් දවසක් වෙනවා. දැන් මෙහෙම ගියාම පින්වතුනි තව මෙතන දැනගත යුතු දෙයක් තියෙනවා. මේ මං කිව්වා ඉස්සෙල්ලා මේ සූර්යයා එක රවුමක් ගමන් කරනකොට මේක එක්කලක් අයිට හිතෙන්න පුළුවන් සූර්යයා ගමන් කරන්නේ පොළොව තමයි සූර්යයා වටේ ගමන් කරන්නේ කියලා. ඒක උනාට ධර්මානුකූලව නැත්නම් ගණිතානුකූලව ওই දෙකම එකයි. කෙසේ හෝ පෘථිවිය සූර්යයා වටා ගමන් කරස් සූර්යයා පෘථිවිය වටා ගමන් කරා කිව්වත් හිස් අවකාශයක බලන්නේ කොට දැනෙන්නේ එකම දෙයයි. ඒක සාපේක්ෂ ධර්මයක් හින්දා. ඒ නිසාවෙන් අපි මේ පෘථිවිය වටා තමන් වටා මේ සූර්යයා අවුරුද්දක් තුල රාශි 12න් පහු කරනකොට අංශක 360ක් ගමන් කරනවා. මේ එක අංශකයක් කලා අංශකයක් බෙදුවම 60ට කලාවක් වෙනවා. කලාව 60ට බෙදුවම විකලාවක් වෙනවා. විකලාව 60ට බෙදුවම නාඩියක් වෙනවා. මේ නාඩිය කියන තැන එතකොට මේ නාඩි ප්‍රමාණය ගත්තොත් එක අංශකයක තියෙනවා 216000. කවුරු හරි හෙව්වොත් මේ සූර්යයා එක අවුරුද්දක නැත්නම් මේෂ රාශියේ ඉඳලා මීන රාශියට ගිහිල්ලා අහපව් මේෂ රාශියේ මුලට එනකොට නාඩි ප්‍රමාණ යනවා 7 කෝටි 77 ලක්ෂ 60000ක් පමණ. මේක ගණන් කරලා හදාගන්න ඕන එක. මේ තුනත් මතක තියාගන්න අවශ්‍ය වෙන එකක් නෙවෙයි. නමුත් මම මේ කිව්වේ 7 කෝටි මෙච්චර ගාණක් නාඩි ගෙවල එහෙනම් සූර්යා මේ ඊයේ දවසේ වෙනකොට අවුරුද්දක් පහු කරලා දුන්නා දවස් 365 පහු කරලා දුන්නා එහෙනම් මේ 7 කෝටි 76 ලක්ෂ 60000 කියන මේ ගණන මේ පින්වතුන් මේ අවුරුද්ද තුල හෘද ස්පන්දනය ඇති කරගත්ත ප්‍රමාණයයි. ඒ වගේම ආස්වාස පාස්වාස වායුව ඇති කරගත්ත ප්‍රමාණය. මේක ජ්‍යොතිෂයේ තියෙන එක මතයක්. දැන් මේ මතයත් අපිට එච්චර වැදගත් නෙවෙයි. නමුත් මතක් කරලා දෙනවා මේ පින්වතුන්ට වැදගත් අනිත් අය කියන ධර්මතාවල වෙනක් වෙනත් ධර්ම බුදුදහමට එකතු වෙලා තියෙනවා. ඒවා නිරාකරණය කරගන්න හේතුවක් වෙන්න. දැන් මේ ප්‍රාණයාමයේ කියලා Hindu වරු භාවිතා කරන භාවනාවක් තියෙනවා. මේ භාවනාවෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මේ ආස්වාස ප්‍රාස්වාසය ගැන යමක් සිදු කරන්නයි. ඒගොල්ලන්ගේ විශ්වාසයක් තියෙනවා ඒ වගේම ඒගොල්ලෝ ප්‍රතිඵල අරන් තියෙනවා දැන් මේ මිනිස්සෙක් අවුරුද්දකට හත්චෝටි ගාණක් ගන්න හුස්ම ප්‍රමාණය ඊට අඩු කරගත්තොත් මේ සූර්ය ගමන අනුව සිදුවෙන එකක් කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා සූර්ය නමස්කාරයක් සිදු කරලා ඒගොල්ලෝ ප්‍රාණායාමය කරනවා ප්‍රාණායාමය කියන්නේ හුස්ම අඩුවෙන් ගන්න උත්සාහ ගන්නවා එහෙනම් හුස්ම ප්‍රමාණය වැඩි වෙන්න ගන්න කාලය අඩු කරනකොට දීර්ඝායස ලැබෙනවා කියන විශ්වාසය සහ ඒගොල්ලෝ ඒක අත්හදා බලලා ප්‍රතිඵල ආරම් තියෙනවා. දැන් මේ පින්වතුන්ට කරන්න උපදේශන් නෙමෙයි මේ කියන්නේ ඊට වැඩිය බොහොම ගැඹුරු ධර්මයක් බුදුහාමුදුරු වටිනා ධර්මයක් කියා දෙන්නේ. දැන් මේක කරන්න නෙමෙයි. එතකොට මේ සූර්යා අතරයි සූර්යාගේ ගමන් මාර්ගයයි අපේ හුස්ම වැටීමයි අපේ හෘද ස්පන්දනය අතර සම්බන්ධයක් තියෙනවා. මෙහෙම ඕන කෙනෙකුට හොයාගන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයට අපි කාල වේලාව අනුව යමු යමු. මේ වගේ தත්ත්වයක් තියදී බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ තියෙන්නේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වરૂපයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ හොඳ සංසාරයක් ගන්න ධර්මයක් නෙමෙයි සංසාර විමුක්තියක් හදාගන්න ධර්මයක්. එහෙනම් ජ්‍යොතිෂය වගේ මේ වගේ ශාස්ත්‍ර වලින් කරලා තියෙන හුඟක් වෙලාට හොඳ සංසාරයක් හදන්න ගත්තේ මහන්සිය. සංසාර විමුක්තියකට ධර්මයේ දේශනා කරන ලෝකේ පහළ වෙන එකම ශාස්ත්‍රුන් වහන්සේ බුදුහාමුදුරන් වහන්සේ. උන්වහන්සේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා දේශනා කරනවා. මේ අනිත්‍ය ධර්මයක් අපිට මෙහෙම තේරුම් ගත්තත් හැබැයි මේ අනිත්‍ය තේරුම් ගන්නේ සත්වේ. දැන් මං ඉස්සෙල්ලත් පෙන්වන්නේ සූර්යයා දන්නේ මීන රාශියේ ඉඳලා මම මේෂ රාශියට ගියා කියලා. දන්නේ කවුද? මිනිස්සු. එහෙනම් සංස්කාර සිදු වෙන්නේ මිනිස්යන්ටයි. මොනවා හේතු කරගෙනද? සූර්යාගේ ගමන හේතු කරගෙන. ඒ ගමන ගැන කතා කරන්න ගිහිල්ලා. ගමන ගැන හොයන්න ගිහිල්ලා. ගමන ගැන තර්ක ඉදිරිපත් කරලා සංස්කාර කරගන්නේ මිනිස්සු. සූර්යා හෝ වෙනත් ග්‍රහය හෝ සංස්කාර කරගන්නේ නැහැ. සංසාරයක් හදාගන්නේ නැහැ. ඒවා ස්වභාවික වස්තු. නමුත් බුදුහාමුදුරන්ට සිදු වුණා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය මෙහෙම සංස්කාරය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දේශනා කරලා සංඝ සමාජය හදලා මේ හාමුදුරුවෝ පෙලක් අය කල්පනා කරන්න බැලුවා ඒ වුණාට මේ අනිත්‍යයි කිව්වට මහ පොළොව හැමදාම එක වගේ ඉන්නේ ඒ වගේ මේ හිමාල පර්වතය එදා දඹදිව තිබිච්ච මහා මේරු පර්වතය හිමාල පර්වතය ගංගානම් ගඟ හැමදාම තියෙනවා. අපේ මුතුන් මිත්තොත් කියනවා මේ ගඟ මෙහෙම තිබුණා කියලා. එන අනිත්‍යයක් නැහැ. මේ ස්වභාවික වස්තුන් අතර අනිත්‍ය හොයන්න මහන්සි වුණා පිරිසක් ඉන්න ඒකින්ද බුදුහාමුදුරන්ගේ ධර්මය තේරෙන්නේ නැතුව ගිය ස්වභාවයක් එක කාලෙක තිබිලා තියෙනවා. මේ කාලයේදී විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ විශාලා මහනුවර අම්බපාලී වනයේ වැඩ වාසය කරනකොට විශේෂ දේශනාවක් සිදු කරා. මේ විශේෂ දේශනාවේ නම ඇතුළත් වෙලා තියෙන්නේ සප්ත සූර්ය යුග් ගමන සූත්‍රය. ඒ සූත්‍රය අඩංගු වෙන්නේ අංගුත්තර නිකායේ සත්තක නිපාතයේට. මේ සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ පෙන්වන්න යන්නේ මේ ලෝකයේ මිනිස්සු සත්වය කවුරු කොහොම කිව්වත් මේ සූර්යා නිට්ටයයි කියලා කල්පනා කරොත් එයත් වැරදි මේ මහා පොළොව නිට්ටයයි කියලා හිතුවත් එයත් වැරදි එතකොට අනිත් දේවල් වල අනිත්‍යභාවය ගැන මොනවද කතා කරන්න තියෙන්නේ මෙච්චර සාරබාර වස්තු වෙච්ච මේ මහා පෘථිවිය සූර්යයා, චන්ද්‍රයා, ඒ වගේම අපි වඳින, අපි ආයාචනය කරන මේ ග්‍රහ වස්තුන් වලට අතීතයේ නැත්නම් අනාගතයේ සිදුවෙන සැබෑ සිදුවීමක් ගැන බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නය දැනුවත් කරනවා. මෙන්න මේ මහා සංඝරත්නය දැනුවත් කරන සූත්‍රය තමයි සප්තසූරිය උද්‍යම්න සූත්‍රය. ඒ සූත්‍රයේ කෙටි අදහස නැත්නම් ධර්ම කාරණා ටික ගැන සැලකිලිමත් වුණොත් මෙන්න මේ වගේ ටිකක් තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සූර්යයා මේ විදිහට ගමනක ගියත් නැකත්තරු තිබුණත් මිනිස්සු මොනවා කිව්වත් එයාගේ ගමන එයා යනවා එයා දන්නේ නැහැ. ඒක ස්වභාවික වස්තුවක්. ඒකෙන් නමුත් මේ පෘථිවියේ ජීවත් වෙන මිනිස්සු සූර්යයා හින්දාම සංසාරයක් හදාගන්නවා. මේ කටයුතු ඔක්කොම කරන්නේ සූර්යාගේ ක්‍රියාකාරීත්වය මත තමයි. නමුත් සත්‍යය කරගන්නේ මොකද්ද? සංසාරයක් හදන එක. ඒක හොඳ සංසාරයක් වෙන්න පුළුවන්. නරක සංසාරයක් වෙන්න පුළුවන්. කවදාවත් මේ සූර්යයාට බෑ මේ සංසාර විමුක්තියක් සත්‍යයකට ගේන්න. වෙන ග්‍රහයකටවත් සංසාර විමුක්තියක් ගේන්න බෑ. නමුත් ඔච්චර මේ හැමදාම අනාදිමත් කාලයක පායපු හිරු හැමදාම නිට්ටයයි කියලා හිතුවට මිනිස්සයන්ට මිනිස්සේ හිතුවට මේ හිරෝ ගාක් කල් ගියාට පස්සේ මෙන්න මේ වගේ අකරතැබ්බයකට මුහුණ දෙනවා. මේ විශ්වයේ මේ පෘථිවියට වැස්ස අඩු වෙලා අවුරුදු 1000 ගාණක් ලක්ෂ ගාණක් යනවා. ඔන්න පළවෙනි පැහැදිලි කිරීම. එතකොට වර්ෂාව නැතුව මේ පෘථිවියේ අවුරුදු 1000 ගාණක් ගෙවෙනකොට මේ පෘථිවිය මත තියෙන ගස් කොළන් ඔක්කොම වියලිලා මැරිලා යනවා. සත්තුත් විනාශ වීගෙන යනවා. මිනිස්සෙත් විනාශ වෙනවා. ඊට පස්සේ මේ මෙච්චර මේ දුෂ්කර වෙච්ච විශ්වය තුල ඊගාවට මේ සූර්යයා තනි සූර්යයක් නෙවෙයි සූර්යයා තනි කෙනෙක් නැතුව දෙන්නෙක් වෙනවා. කියන්නේ ඉරවල් දෙකක් පායනවා. මේ ඉරවල් දෙකක් පායනවා කියන කතාව ඇත්තටම අපිටත් හිතන්න පුළුවන් එක්ක මේ තියෙන ඉර මේකේ දැවීම වැඩි වෙලා කොටස් දෙකකට වෙන් වෙනවා වෙන්න පුළුවන්. වෙන හිරු කෙනෙක් වෙනවා නෙවෙයි මේකම උපරලා දෙකට වෙන් වෙනවා වෙන්න ඕන. එතකොට හිරු දෙකක් නැත්නම් සූර්යයා දෙන්නෙක් පායනවා මේ පෘථිවියට. ඒ වෙනුවට අර ඉතුරු වෙච්ච සියලුම සත්වයොත් මිනිස්සෙත් මැරලා යනවා. බුදුහාමුදුරුවෝ පෙන්වනවා තෙන්දි විශේෂයෙන්ම ඒ දෙවනි සූර්යයා පෑවුවට පස්සේ කුඩා ඇලදොලවල් පෘථිවියේ තියෙන ඔය විල් වගේ වලවල් වගේ ඒවා මඩ වගුරු හැම එකක්ම වියලිලා යනවා. එතින් උන් නවතින්නේ අර සූර්යයා තව එකකට කැඩෙනවා හෝ බුදුහාමුදුරුවන් පෙන්වන්නේ සූර්යයා තුන් වෙනි පායනවා. තුන්වෙනි දීර්ඝ කාලයක් ගිහින් තුන්වෙනි සූර්යයාත් පායනවා. එතකොට මේ තුන්වෙනි සූර්යයා පායනකොට එදා හිටියේ හාමුදුරුවන්ට තේරෙන විදිහට කියනවා සිදුවෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. අද ඔබලා දකින්න මේ ගංගා යමුනා අචිරවතී සරබු කියන මහා ගංගා පොඩි ගංගා ඉස්සෙල්ලාම හිඳිලා දැන් මේ මහා ගංගා වල වතුර පොඩ්ඩක් තියෙන්න පුළුවන් මෙන්න මේ ගංගා අඩියටම වතුර බිඳුවක්වත් නැතුව හිඳිලා යනවා මේ දෙවනි සූර්යයා පෑවුවට පස්සේ ඊට පස්සේ බුදුහාමුදුරුව පෙන්නනවා තව ටිකක් මේ නිත්‍යයි කියලා හිතන මේ සූර්යයාට වෙන්නේ මොකද්ද? පෘථිවියට වෙන්නේ මොකද්ද? තව සූර්යය තුන්වෙනි සූර්යයත් පායනවා. එතකොට සූර්යා සූර්ය තුන් දිනෙකගේ රශ්මිය නිසාවෙන් මේ මහා ගංගා පටන් ගන්න හිමාල වනයේ තියෙන ඒ අයිස් වලින් වතුර වතුර හැදෙන මහා විල් අනෝතත්ත්ව විල ඒ වගේම මන්දාකිණි වගේ මහා විශාල මේ ගංගාවල් ජනනය කරන විල් ඔක්කොම හිඳිලා යනවා. ඒ තුන්වෙනි සූර්යා පෑවුවට පස්සේ ඊට පස්සේ හතරවෙනි සූර්යයා පායනවා. ඒ වගේම හතරවෙනි සූර්යයා පායන කොටත් මේ විදිහට මේ සම්පූර්ණ වතුර ඉවත් වෙලා ගිහිල්ලා ඊළඟට පහළ වෙනවා පස්වෙනි සූර්යයා. ඒ වගේම ඒ පස්වෙනි සූර්යයා පහළ වෙනකොට පින්වතුනි මහා මුහුදේ වතුර පුදුම විදියට අඩු වෙලා අඩු වෙලා මේ පස්වෙනි සූර්යාගේ අන්තිම කාලේ වෙනකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මිනිස්සෙක්ගේ යටිපතුල වහන්න බැරි තරමට මේ මහා මුහුදේ වතුර නැතු වෙනවා. මෙච්චර වේලීමක් මේ විශ්වයේ ඇති වෙනවා. ඒ පස්වෙනි සූර්යා පහළ වුණා. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා හයවෙනි සූර්යා පහළ වෙනවා. එතකොට මේ පෘථිවිය සම්පූර්ණ දුන් දාන තත්යකටපත් වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් දීලා තියෙනවා බුදුහාමුදුරුවෝ හරියට වළං හදන පෝරණුවක ගින්දර දැම්මට පස්සේ උඩින් දුම් හමන්නේ කොහොමද? දුම ගමන් කරන්නේ කොහොමද? ආන්නේ වගේ මේ පෘථිවියෙන් දුම් දානවා. එතකොට පෘථිවිය දුම් දාලා විනාශයටපත් වෙනවා. ඊට පස්සේ හත්වෙනි සූර්යයා පැවුවම මේ පෘථිවිය සම්පූර්ණයෙන්ම දැවිලා අලුවත් දැලිවත් නැති වෙන තරමට දැවෙනවා. උදාහරණයක් දෙනවා ගිතෙල් ඇවලපුවාම ගිතෙල් පහනක් දැල්ලපුවාම දැලි ඉතුරු වෙන්නේත් නැහැ අලු ඉතුරු වෙන්නේත් නැහැ නේද ආන් මේ වගේ මේ සූර්යා සූර්යයන් හත් දෙනා පායපුවාම මේ ග්‍රහ පද්ධතියම විනාශ වෙනවා එතකොට ආන්නේ එකයි මේ සංස්කාරවල හැටි මිනිස්සු හිතාගෙන හිටියට සූර්යා නිට්ටයයි පොළොව නිට්ටයයි කියලා ඔන්න නිට්ටේ ධර්මවල හැටි කියලා බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නයට පෙන්නනවා මෙහෙන් පෙන්නලා උන්වහන්සේ පැහැදිලි කරන්න යන්නේ කුමක්ද? නමුත් අර සූර්යා මේ විදිහට විනාශ කරගෙන මේ ග්‍රහ පද්ධතියම සූර්යා ග්‍රහ සූර්යා සූර්යාට ආйти ග්‍රහ පද්ධතිය ඔක්කොම පෘථිවියත් එක්ක විනාශ කරාට මේ සංසාරගත සත්තුන්ට එහෙම වෙන්නේ නැහැ. සංසාරගත සත්තුන් මේ විනාශය දැකලා මුලින්ම හොඳ යම්කිසි මානසික තත්ත්වයක් තිබිච්ච අය ඔක්කොම අර තමන්ගේ හොර මරකම් පන්සිල් කැඩීම් අනුන්ට හිංසා කිරීම ඔක්කොම හක් වෙලා ටික ටික මෛත්‍රිය වැඩිලා හොඳ පැත්තට යනවා අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ දක්වා નિરાයාසයෙන් මනස ඒගොල්ලන්ගේ වැඩෙනවා කියලා. නමුත් අවීචී ඉන්න සත්තුන්ට එහෙම වෙන්නේ ඒගොල්ලෝ තව තවත් අවීචී ඉන්නවා. මේ මේ සූර්යා හත් දෙනා පායවට පස්සේ මේ පෘථිවියේ ඉන්න මනුස්ස ලෝකයක් දිව්‍ය ලෝක හයත් රූපාවචර බ්‍රහ්ම ලෝක ටිකයි ඔක්කොමත් විනාශ වෙලා අවීචියත බව විනාශ වෙනවා සතර අපායත් විනාශ වෙනවා සතර අපායේ අවීචී ඉන්නේ සත්තු විතරක් වෙන ග්‍රහ ලෝකයක තියෙන අවීචියකට යනවා කියලා. මෙන්න මේ වගේ සංසාර ගමනක් ගැන මේ සප්ත සූර්ය උද්ගමන සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එහෙනම් මේ පින්වතුන්ට අද දවසේ මේ මතක් කරලා දුන්නේ මේ සූර්යාගේ ගමන නිසාවෙන් අපි උත්සව පවත්වනවා. ඒක වැදගත්. මේ උත්සව වලින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? බුදුහාමුදුරන්ගේ දහම් පණිවිඩයයි. අද ලංකාවේ ඒගොල්ලෝ උනා තමන්ගේ ජීවිත වලින් දකින්නවා දෙමාපියන්ගෙන් දැකලා තියෙනවා. අපි වෙනදාට වැඩිය මේ සුව අලුත් අවුරුදු උදාවත් සමග අර මංගල කාරණා පුරන්න පටන් ගන්නවා. දෙමාපියන්ට සලකනවා. ඒ වගේම වැඩිහිටියන්ට උපස්ථාන කරනවා. ඒ වගේම පිළියුත්තම් පිළිදන් පුදනවා, පන්සල් යනවා, දම් පහම් දෙනවා. නොඑක් විදිහේ පුණ්‍ය කාලය කියලා පින් වලට වෙනම කාලයක් යොදා ගන්නවා. එහෙනම් අපි මේ කරන්නේ බුදුහාමුදුරන්ගේ පණිවිඩය මේ සූර්යාගේ මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණයට යොදා ගැනීම. මේ තමයි දැනගන්න ඕනේ. එතකොට මේ අලුත් අවුරුද්ද මේ පින්වතුන් තවදුරටත් හිතන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ හැකි ඉක්මනින් මේ සංසාර විමුක්තියක් ලබා ගන්න මහන්සි වෙන්න සංසාර විමුක්තිය තරම් සංසාර හොඳ සංසාරයේ වටිනාකම නැහැ. එහෙනම් සංසාර විමුක්තියට බුදුහාමුදුරෝ ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒ ධර්මය අපි අනුගමනය කරන්න මහන්සි ගන්න ඕනේ. ඒ හැකියාව මේ පින්වතුන් ළඟ තියෙනවා. ඒ හැකියාවට මහන්සි වෙනවා. එතකොට අලුත් අවුරුද්දක් උදා වෙන මේ වගේ දවසකදී මේ පින්වතුන් අදිස්ථාන කරගත්තොත් දැන් තමන්ගේ ජීවිතය දිහා බලනකොට මම පෙන්නවා එක අවුරුද්දකට හෘද ස්පන්දන 7 කෝටි ගණක් ඇති වෙනවා මේ සූර්ය ගමනත් එක්ක සමපාත වෙනවා මේ හෘද ස්පන්දය එක්ක ඇතිවන පංචස්කන්ධ උපාදාන ප්‍රමාණය අඩු කරන්න අපි මහන්සි ගත්තොත් සංසාර කෙටවීම සිදු වෙනවා සංසාර විමුක්තියට බුදුහාමුදුරුවෝ උපදෙස් දෙනවා එන්නේ උපදේශ පන්තිය පිළිගන්න ඕනේ ඒ විදිහට අපි යමක් කරන්න ඕනේ මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කිරීමෙන් සංසාරය විමුක්තියක් ගැන අපි සලකමින් මේ අලුත් අවුරුද්ද ගෙවණ්ඩ ශක්තිය ධෛර්යය ඇති කරගමු කියන අදිස්ථාණයෙන් අද දවසේ මේ ධර්ම දේශනාව අවසන් කරමු. අද දවසේ විශේෂයෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වය සම්බන්ධව ඒ දායක පින්වතුන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා සම්බන්ධව ඒ නිවේදක මහත්මයා විසින් කරුණු පැහැදිලි කරනවා.